ආයුෂ බොහෝ වෙන සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ප්‍රශාමත් හේතුවතුනේ ඔබ සියලු දෙනාට. ගුරු වදන් සිසුමමින් සුසර කරන සුගත පද විවරණ වැඩසටහනත් සමගනුයි ඔබ එකතු වෙන්නේ. අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රචිත ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ පාදක කොටගෙන තමයි අපි මේ වෙනකොට අද දවසේදී ධර්මයේ ගැටලු විග්‍රහ කිරීමේ කටයුත්තේ නිර්ත වෙන්නට සූදානමින් ඉන්නේ. ඒ වෙනුවෙන් ගෞරවපූර්වකව ආරාධනය අදත් අතිපූජ්‍ය ආචාර්ය කුකුල්පනේ සුදස්සි අපේ ගෞරවනීය ස්වාමින්වන් වහන්සේට අවසරයි අපි හමුදුරුවනේ. මෙම වැඩසටහන ඔබ වෙත ගෙනීම වෙනුවෙන් පූර්ණ ආශිර්වාදය ලබා දෙමින් සියස්ස රූපවාහිනියේ ප්‍රධානී PKU අධිකාරම් මැතිතුමන් සහ මැතිනිය වගේම අධ්‍යක්ෂක මණ්ඩලය කරන කැපවීම වෙනුවෙන් ඔවුන්ට හිසනමා කෘතගුණ ආචාර පිළිගන්වන්නට ඕනේ. ඒ වගේම අද දවසේදීත් ධර්ම විනිශ්චය එහෙම නැතිනම් පූජ්‍ය රේරුකාඩේ චන්දවිමල නායක හාමුදුරුවන් වහන්සේගේ මේ ධර්ම විනිශ්චය කියන ග්‍රන්ථය පාදක කොටගෙන අපි බොහෝ කරුණු පිළිබඳව දැන හැඳින ගන්නට සහ මේ ගැටලු විසඳගෙන අපි අනාගතයට අපි කොහොමද මේ ගැටලු විසඳගෙන ජීවත් වන්නේ ඒ වගේම අපිට අතීතයේ නැගුණු ගැටලු වර්තමානයේ කොහොමද විසඳගන්නේ කියන කාරණා පිළිබඳව අපි අද දවසේදීත් කතා කරන්නට සූදානම්ින් ඉන්නවා. අපේ හාමුදුරුවනේ අද දවසේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරමින් මට හිතුණා මේ සමාජයේ ගොඩ දෙනෙක් කතා බහට ලක් කරන කතා බහට ලක් වුණු මාතෘකාවක් ප්‍රශ්නයක් ගැටලුවක් පිළිබඳ කතා කරන්නට. සිද්ධාර්ථ කුමාරයා මෙලෝකයේ ඉපදුනාට පස්සේ දින 7කින් මහමායා දේවිය කලුරිය කරනවා. එහෙම වෙන්න යම්කිසි හේතුවක් සාධකයක් තිබුණද? තෙරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුගත පද විවරණ වැඩසටහන ආරම්භයේදී අපි පසුගිය සතියේ කතා කළා වගේම බුදුරජාණන් වහන්සේගේ චරිතය පිළිබඳ කාරණයකින්ම අද දවසේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ශනිල්ක මහත්මයා මතු කළේ මහානායක හාමුදුරුව විසින් ධර්ම විනිශ්චය ධර්ම ග්‍රන්ථයේහි 90 වෙනි ගැටලුව හැටියට මේ ප්‍රශ්නය මතු කරලා සාකච්ඡා කරලා තියෙනවා. ඇත්තටම සිද්ධාර්ථ කුමාරයා ඉපදිලා දින 7ක් ගත වෙනකොට මහා මායා දේවිය කලුරිය කරන්නේ බෝසතාණන් වහන්සේගේ උපත නිසාද කියන සාධාරණ මිනිසුන්ට ඇති වෙන ප්‍රශ්නයක් එතනදී මතු කළේ. එතකොට දැන් අද කාලෙත් අපි දකිනවා සමහර දරුවෝ ඉපදුනහම ඒ දරුවාගේ උත්පත්තියත් එක්කලා මව රෝගී වෙලා ටික දවසකින් මව අභාවයට යනවා. එතකොට ඒකට හේතුව හැටියට ඇත්තටම අර දරුවාගේ උත්පත්තිය හේතු වෙන්න පුළුවන්. නමුත් බෝසතාණන් වහන්සේගේ මව කලුරිය කිරීම සම්බන්ධව කාරණය ඒ සාමාන්‍ය ජනතාවගේ සිද්ධියට වඩා ආත්පසින්ම වෙනස් දෙයක් තමයි එතන සිද්ධ වෙන්නේ. දැන් අපි පසුගිය වැඩසටහනකදී කතා බහ කළා මහබෝසතාණන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකයෙන් මනුලොවට පැමිණෙන්නට පෙර ආතුවම පංච මහා විලෝකනේ කියන්නේ කාරණා පහක් පිළිබඳව ආවර්ජනා කරලා බලනවා. එතනදී කාලය, දීපය, දේශය, කුලය, මව. එතකොට මව පිළිබඳව බලනවා කවුද මව වෙන්නේ. ඊළඟට කුලය හැටියට බලනවා කවුද පියා වෙන්නේ. ඊළඟට කාලය බලනවා. දැන් මේ සුදුසු කාලයද? ඒ කාලය බලනවා කියන එකෙන් කරුණු කිහිපයක් අර්ථවත් වෙනවා. ඉන් ප්‍රධාන කාරණේ තමයි සම්මා සම්බුදුවරයෙක් ලෝ පහළ වෙන්නේ මිනිස්සෙයින්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයකට අඩු 100ට වඩා වැඩි කාල පරිච්ඡේදවල පමණයි. මොකද මනුස්ස ආයුෂ අවුරුදු අසංඛ්‍ය දක්වා දීර්ඝ වෙන කාල තියෙනවා. ඒ බඳු කාලවල සම්මා සම්බුදුරු ලෝකෙ පහළ වෙන්නේ නැහැ. එහෙම පහළ වුණාට මේ ජීවිතයේ තියෙන අස්තිරත්වය යථාර්ථය ලෝකයාට පහදා දෙන්නට පහසු මොකද මිනිස්සු ඉපදෙනවා දීර්ඝ කාලයක් ජීවත් වෙනවා. එතකොට අනිත්‍ය ධර්මය ආදී ප්‍රකට කරන්න පහසු නැහැ. ඒ නිසා සම්මා සම්බුදුවරු ඉබඳු කාලවල ලෝකෙ පහළ වෙන්නේ නැහැ. ඒ වගේම මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 100ට අඩු නම් ඒත් බුදුවරු පහළ වෙන්නේ නැහැ. මොකද 100ට අඩු කාලවල කොහොම කෙටි ආයු කාලයයි මිනිසුන්ට ජීවත් වෙන්න ඉඩකඩ තියෙන්නේ. ඒ නිසා හරියටම නිකන් යන්ත්‍රෝපකරණ වගේ තමයි වැඩ කරන්නේ. බොහොම සීඝ්‍රයි. මොකද කෙටි කාලයක් තුල ජීවිතේ බොහෝ දේවල් අත්පත් කරගන්නට, සිද්ධ කරගන්නට, සම්පූර්ණ කරගන්න මිනිසුන්ට ඕන වෙනවා. එතකොට මේ මිනිසුන්ට නිදහස්ව හිතන්න, කල්පනා කරන්නට අවශ්‍ය චින්තන හැකියාව, ඒ විවේකය මිනිසුන්ට නැහැ. දැන් අපි ඉන්නේ ඒ වගේ කාලයකනේ දඩයන්. <laughs> ඔව් දැන් මේ කාලවකවානේ අපිට පැහැදිලිව පේනවනේ. අවසානයේදී හිතනවා මොනවද කළේ මොනවද කළේ කියලා. ඉතින් මුළු ජීවිත කාලෙම දඟලලා තියෙනවා, වෙහෙසිලා තියෙනවා, නොයෙක් જાති කරලා තියෙනවා. අන්තිමට ඉතින් අර කරපු දේකුත් නැහැ. අර කතාවට කියන්නේ නටපු තොවිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ කියලා. ඒ වගේ තත්ත්වයක් උද්ගත වෙනවා. ඉතින් එමඳු කාලවල සම්මා සම්බුදුවරු මේ දීර්ඝ කාලයක් සසරේ පාරමිතා පුරලා කැපකිරීම කරලා මේ අවබෝධ කරගන්න ධර්මය ලොවට දේශනා කරන්න ඒ වගේ නිෂ්පල කාලයක ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඒ නිසා බෝසතාණන් වහන්සේ කාලය බලනවා කියන කතාවෙන් එකක් තමයි මිනිස්සෙගේ ආයුෂ කොතෙක්ද මේ කාලවකවානේ. දැන් උපදින්නට යෝග්‍යද කියලා බලන එක. දෙවැනි කාරණය තමයි මේ කාලය බලනවා කියන එකෙන් බෝසතාණන් වහන්සේ බලනවා මව් කුස පිළිසිඳ ගත්තට පස්සේ ඒ මෞතුමියගේ ආයුෂ කොපමණද? එතකොට බෝසත් චරිතය සම්බන්ධව එක්තරා ධර්මතාවයක් තමයි බෝසතාණන් වහන්සේ යම්කිසි මව කුසක් පරිහරණය කළාට පස්සේ ඒ මාතෘ ගර්භය පූජනීයයි සුවිශේෂයි ඒ නිසා ඒ මෑණියනොත් සුවිශේෂයි එතකොට එතනින් එහාට අඩුතරමින් අර පියාටවත් ඒ මව පරිහරණය කරන්න බිරිඳක් හැටියට පරිහරණය කරන්නට අවස්ථාවක් නැහැ. එතකොට ඊළඟට තව ගැටලුවක් මතුවෙනවා. එතනින් එහාට ඒ පෞල් සංස්ථාව පවත්වන්න නම් එහෙමනම් වෙනත් කෙනෙකුන් සරණ පාවා ගන්නට සිද්ධ වෙනවා. හැබැයි බෝසත්මව ජීවත්ව සිටියේදී ඒ පුරුෂයාට ඒ වෙනත් කෙනෙක් විවාහ කරගෙන බෝසත් මෑණියන් පසෙක තබලා වෙනත් විවාහ සංස්ථාවක් පවත්වාගෙන යාම කියන එක ඒකත් සිදු වෙන්නට ධර්මානුකූලව ඉඩක් නැහැ. ඉතින් එහෙමනම් අනිවාර්යයෙන්ම බෝසතාණන් වහන්සේ ඉපදුනාට පස්සේ මේ මෑණියන් ඒ ජීවිතයෙන් සමුගත යුතුයි. එනිසා ඒක ධර්මතාවයක් හැටියට බෝසත් චරිතයක් සම්බන්ධව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එනිසා බෝසතාණන් වහන්සේ මෞකුස පිළිසිඳ ගන්නට පෙර ආතුව ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා මේ මෑණියන්ගේ අවශ්‍ය කොතෙක්ද එතකොට බෝසත්වරයා දෙව්ලොවෙන් චුත වෙන්නේ අර මෑණියන්ගේ අවශ්‍ය දසමසකුත් දින 7ක් දසමස කියන්නේ මෞකුසේ ඉන්න කාලේ ඊට පස්සේ ඉපදිලා දින 7යි ආයුෂ තියෙන්නේ අන්න ඒ ප්‍රමාණයට ආයුෂ ලං වෙනකොට තමයි බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුත වෙලා මනුලොවට පැමිණෙන්නේ. එතකොට ඒ නිසා බෝසත් මෑණියන් මිය පරලව යන්නේ සිද්ධාර්ථ කුමාරය එහෙම නැත්නම් බෝසතාණන් වහන්සේ උපන් නිසා නෙමෙයි එතුමියගේ ආයුෂය පමණක් නිසා. එතකොට අපි හිතමු බෝසතාණන් වහන්සේ මෞකස පිළිසිඳ ගත්තේ නැහැ කියලා. පිළිසිඳ ගත්තේ නැත්තත් අර මෑණියන් මේ નિયમિત කාලේ අහෝස වෙනවා. ඒ කියන්නේ එතුමියගේ ආයුෂ කාලය පමණයි. ඒ උත්පත්ති කර්මයක් එක්කලා. එතකොට බෝසතාණන් වහන්සේ ඒ කාරණේ පරීක්ෂා කරලා බලලා තමයි මා කුස පිළිසිඳ ගන්න. ඒ නිසා බෝසත්වරේ කාලය බලනවා. ඔය කරුණු දෙකම සඳහා. ඉතින් ඒ බව මහානායක හඳුරෝ පැහැදිලි කරනවා. ධම්මතා ඒසා භික්කවේ සත්තාහ ජාතේ බෝධිසත්තේ බෝධිසත්ත මාතා කාලං කරෝති තුසිතං කායං uppajjati අය මෙත්ත ධම්මතා යනුවෙන් මහබෝසතාණන් ඉපිද සද්දිනකින් බෝධිසත්ව මාතාව කලුරිය කොට තුසිත දිව්‍ය ලෝකෙහි ඉපදීම ධර්මතාවයකයි මහා ප්‍රදාන සූත්‍රයේහි වදාරා තිබේ. එතකොට මේක දැන් අට කතාවක් නෙමෙයි. කෙලිම සූත්‍ර දේශනාවකදීම බුදුහාමුදුරෝ දේශනා කරන එක ධර්මතාවයක්. සියලුම බෝධිසත්වයන් වහන්සේලා මව් කුස පිළිසිඳ ගන්නේ මවගේ ආයුෂ් ප්‍රමාණය බලා දසම සත් දිනකට ආයු ඇති මවකගේ කුසෙහි මහාමායා දේවියට ආයුෂ තිබුණේ එපමණකි මහ බෝසතාණන්ගේ ඉපදීම උවත් නුවත් එදින ඈ කාලක්‍රියා කරන්නේ මේ කාරණය මහා ප්‍රදාන සූත්‍ර අටුවාවෙහි මෙසේ විස්තර කර තිබේ පාලි පාඨය දක්වලා ඊළඟට සිංහල තේරුම දක්වනවා කලුරිය කරනවාය යනු ප්‍රසූතිය නිසා නොව ආයුෂ ගෙවීමෙන් ය. බෝධිසත්වයන් විසූ තැන චේතිය කුටියක් වැනිය. අන්යන්ට පරිභෝග කිරීමට නොසුදුසුය. බෝධිසත්ව මාතාව පහකොට අනික් තැනැත්තියක් අගමෙහසුන් තන්හිද නොතැබිය හැකිය. බෝධිසත්ව මාතාවගේ ආයුෂ් ප්‍රමාණය එතෙක්මය. ඒ නිසා කලුරිය කරන්නීය. කවර වයසකදී කලුරිය කරන්නීද? මධ්‍යම වයසෙහිදීය. සත්වයාට ප්‍රථම වයසේදී ආත්ම භාවය ගැන චන්දරාගය බලවත්ය. එබැවින් ඒ වයසෙහි ගැබ්ගත් ස්ත්‍රීත්වම ගැබ රකින්නට නොසමත් වන්නේය. දරුවා ආබාධ බහුලයක් වන්නේය. මධ්‍යම වයසින් දෙකොටසක් ඉක්ම තුන්වන කොටසෙහි වස්තුව පිරිසිදුය. පිරිසිදු වස්තුවේහි උපන් දරුවෝ නිරෝග වන්නා. එබැවින් බෝධිසත්ව මාතාව පළමු වියෙහි සම්පත් වළඳා මැදුම් වියෙහි තුන්වන කොටසෙහිදී ප්‍රසූත කොට කලුරිය කරන්නේ. එතකොට මේ අට කතාවේ තියෙන විස්තරයත් මහානායක හඳුරෝ දක්වලා කියනවා. ඒ බෝධිසත්ව මාතාවගේ කලුරිය කිරීම කියන එක බෝසතාණන් වහන්සේගේ උපත නිසා සිදුවක් නෙමෙයි. ඉපදුනත් නැතත් ඒ කලුරිය කිරීම එහෙම සිද්ධ වෙනවා. එපමණයි එතුමියට ආයුෂ තිබුණේ. එතකොට ඒ ආයුෂ බලලා තමයි බෝසත්වරයෙක් උපදින්නේ. කුමක් නිසාද? ඒක බෝසත් චර්යාව පිළිබඳ එක්තරා ධර්මතාවයක් නිසා. එහෙමයි. ධර්ම විනිශ්චය. එහෙම නැතිනම් මේ රේරුකාණේ චන්දවිමල නායක හාමුදුරුවන්ගේ ධර්ම විනිශ්චය ග්‍රන්ථය අසුර කොටගෙන තමයි අපි අද දවසේදී මේ කතාබහ ඉස්ව සිද්ධ කරන්නේ. ඒ යන අතරමඟ මට නැගුණු ප්‍රශ්නයක් තමයි උන්වහන්සේ මේ වගේ ධර්ම ග්‍රන්ථ රචනා කරන්නට කොච්චරනම් පොතපත කියවා ඒ වගේම ඒ පිළිබඳව පරිචය කියවා බලා හරි අපූර්ව විදිහට අර අපි කියන්නේ ආශ්‍රිත ග්‍රන්ථ එතකොට තව තියෙන දේවල් හැම දෙයක්ම ගැන සලකලා බලලා උන්වහන්සේගේම පොතක් හරි අපූර්ව විදිහට රචනා කරනවා කියන්නේ මේ වගේ සාර ගර්භ කරුණු ගොඩක් එක්ක අපිට මේ වගේ වැඩසටහනක් තුළදී ධර්ම සාකච්ඡාවක් තුළදී උපයෝගී කරගන්න පුළුවන් කියන කාරණාවම මම හිතන්නේ අපේ හාමුදුරුවනේ උන්වහන්සේගේ දැනුම ඒ වගේම ඒ කුසලතාවය ඒ හැම දෙයක්ම අපිට සුවිශේෂත්වයක් ප්‍රදර්ශනය කරන අවස්ථාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. අපි කෙටි විරාමයකට යන්නයි සූදානම. තව සුළු මොහොතකින් අපි නැවතත් මේ ධර්ම විනිශ්චය ග්‍රන්ථය අසුරු කොටගෙන ඔබට මේ ධර්ම සාකච්ඡාව ගෙන එන්නට සූදානම්. විරාමින් පසු ඔබ නැවතත් එකතු වන්නේ ගුරු වදන් සිසුමුවින් සුසාර කරන සුගත පද විවරණ ධර්ම සාකච්ඡාවත් සමගින්. අපි අද දවසේදී බොහෝ දේ කතා කළා සහ කතා කරමින් යන අතරතුර මට හිතෙනවා අපේ හාමුදුරුවනේ අපි කුඩා කාලේ ඉඳලා දහම් පාසලේ එතකොට පාසලේ අධ්‍යාපනය ලබනකොට ගොඩක් වෙලාවට අපි ඉගෙනගෙන තියෙනවා සහ අපිට උගන්වලා තියෙන අපේ හාමුදුරුවනේ මේ වප්මගුල් දිනේදී සිද්ධාර්ථ කුමාරයා අහසේ පලක් බඳගෙන වප්මගුල් දිනයකදී මේ මෙහෙම වැඩ සිටියා කියලා. අපේ හාමුදුරුවනේ ඒ පිළිබඳව විග්‍රහයක් කරොත් කොහොමද? ඔව් ඇත්තටම දැන් සනිල් මහත්මයා පුංචි කාලේ අපට යම් යම් දේවල් පොඩි දරුවෝ හැටියට බුද්ධ චරිතය පිළිබඳව අපට උගන්වනකොට ඒ පොඩි මනසට ගැළපෙන හැටියට යම් දේවල් පැහැදිලි කරලා දෙනවා. එතකොට අපි වැඩිහිටියන් බවට පත් වෙනකොට සමහරු අර වයසින් වෘද්ධ වුණාට අපි අර පසුගිය වැඩසටහනේ කතා කළා වගේ සමහරු වයසින් වෘද්ධ වුණාට ඒ දැනුමින් ඥාණයෙන් එතරම් වෘද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඊට අදාළව දහම් පොතපත කියවීම අඩුයි සමහර වෙලාවට බුද්ධිමත්ව සහේතුක ප්‍රඥාවෙන් දේවල් ගැන කල්පනා කරන සාකච්ඡා කරන ගතිය අඩුයි. එතකොට අර පුංචි කාලේ දහම් පාසල් යන කාලේ පාසල් යන කාලේ මොන්ටිසෝරියේදී ඒ වගේම එක දෙක වසරවලදී ඉගෙනගත්තු දේවල්ම තමයි වයසට ගිහිල්ලා මේ යන අවස්ථාව වෙනකනොත් බුදුහාමුදුරුව ගැන හිතාගෙන ඉන්නේ. <laughs> ඉතින් අන්න එහෙම වෙනකොට තමයි අපිට යම් යම් ගැටලු මේ වගේ මතුවෙන්නේ. දැන් අපි පොඩි කාලේ අපිත් ඉගෙන ගත්තා සිද්ධාර්ථ කුමාරයා කුඩාම වයසේදී වප්මගුල් උත්සවයක් පවත්වනවා කිඹුල් වත්පුරේහි. එතකොට සුද්ධෝදන රජුරෝ මේ සුවිශේෂ උත්සවයේදී Tamanගේ පුත්‍රයාවත් අරගෙන යනවා. ගිහිල්ලා දබගහක් මුල මණ්ඩපයක් තනලා ඒ මණ්ඩපේ තමයි සතප්පෝලා තියලා ඒ කිරිමව්වරු ආරක්ෂාවට තියලා ඊට පස්සේ තමයි රජු ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ අර අය අර වප්මගුල් උත්සවයට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ අතරේ කොහොම හරි අර බෝසත් බෝසතාණන් වහන්සේගේ ආරක්ෂාවට රැකවරණයට බලා ගන්න තියපු කිරිමව්වරු ටික මේ සුවිශේෂ මංගල්‍ය බලන්නට අර කුමාරයා නිදි කරවලා තියලා එතනින් ටිකක් බැහැර වෙනවා. ඒ අතරේ කවුරුත් ළඟපාතක නැති බව දැනගත්තු සිද්ධාර්ථ කුමාරයා අර යහනෙම පලක් නැඳගෙන කියන්නේ පර්යංකයෙන්. ඒ කියන්නේ කකුල් දෙක වකුටු කරලා අර පద్මාසනය වගේ වාඩි වෙන ක්‍රමයටනේ පර්යංකය කියලා කියන්නේ. එතකොට ඒ විදිහට වාඩි වෙලා ප්‍රථම ධානයට සමවද එතකොට දැන් මේ කාරණය අපිට පුංචි කාලේ උගන්වලා තියෙන්නේ පලක් බැඳගෙන අහසෙහි වැඩ හිටියයි. එතකොට අහසෙහි කියන වචනය අබ්බෝකාසේ කියලා තමයි පාලියෙන් දැක්වෙන්නේ. එතකොට අභ්‍යවකාශය. අභ්‍යවකාශයේහි කියලා කිව්වහම මේ යම් කිසි උසක වැඩ ඉන්න. එතකොට උන්වහන්සේ අර අසුනේහි වැඩ සිටීම මේ අවකාශයේ වැඩ හිටියා කියලා කියන්න පුළුවන්. එහෙමයි. ඉතින් ඒක සමහර වෙලාවට සිංහලට පරිවර්තනය කරනකොට අර විදිහට ආකාශයේහි පලක් බඳ වැඩ හිටියා කියලා ඒ විදිහේ අර්ථයක් එන්නත් පුළුවන්. අනිත් කාරණේ තමයි දැන් පුංචි දරුවන්ට කියා දෙනකොට මේක ටිකක් ආශ්චර්ය අద్භූත ආකාරයෙන් කියවෙන්නේ. එහෙමයි. එතකොට අවකාශයේහි වැඩ හිටියා කියන එක පොඩි දරුවාට කියනකොට ඒක අහසෙහි වැඩ හිටියා කියලා පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒ විදිහට ඒවා සමාජගත වෙනවා. ඊට පස්සේ ඒවට පොඩි පොඩි චිත්‍ර නිර්මාණය වෙනවා. අපි අර පෙර දිනෙත් කතා කළේ සාහිත්‍ය සහ චිත්‍ර නිරූපණය කරනකොට ඇති වෙන වෙනස්කම්. ඉතින් ওই විදිහට කුඩා කාලේ අපටත් උගන්වලා තියෙනවා. එහෙම අහසෙහි තමයි වැඩ හිටියේ. නමුත් අහසෙහි වැඩ ඉන්නත් නෑ. ඒ කියන්නේ ආසනයක් නැතිව අවකාශයේ වැඩ ඉන්නට නම් ඉද්දිවිද ඥාණය තියෙන්න. ඉද්දිවිද ඥාණය ඇති කරගන්න නම් චතුර්ථ ධානය දක්වා ප්‍රගුණ කරලා තියෙනවා. එතකොට දැන් බෝසතාණන් වහන්සේ සම්බන්ධව මෙහිදී කියන්නේ ප්‍රථම ධානයට සමවැදුණා. ඒතර ප්‍රථම ධානයට සමවැදිච්ච කෙනෙකුට අර විදිහේ irdi ප්‍රාතිහාරයක් දක්වන්න බෑ කොහොමද? එතකොට එහෙමනම් එක්කෝ එහෙම දෙයක් සිද්ධ වුණා නම් ඒක දෙවි දේවතාවුන් විසින් ගොඩනගපු ආශ්චර්යයක් වෙන්නට. එහෙමත් නැත්නම් බෝසතාණන් වහන්සේ සම්බන්ධව වෙනත් සාංශාරික පුණ්‍ය irdiyak හැටියට ගොඩනැගිච්ච දෙයක් වෙන්නට ඕනේ. ධාන බලයෙන් එහෙම දෙයක් වෙන්නට විදිහක් නැහැ. දැන් ප්‍රථම ධානයට සමවැදිලා ඒ ධාන බලයෙන් අවකාශයේ වැඩ හිටියා කියලා කියනවනම් ඒක නිවැරදි කාරණයක් නෙමෙයි. මොකද එහෙම ධාන බලයෙන් අවකාශයේ වැඩ සිටින්නට නම් චතුර්ථ ධානය උපදවාගෙන ඒ චතුර්ථ ධානලාභියා විසින් ඉද්ධිවිද ඥානය උපදවාගෙන ඒ ඉද්ධිවිද ඥානය නැමැති අවිඥා බලයෙන් තමයි අවකාශයේ රැඳී සිටින්නට පුළුවන්. ඉතින් ඒ කාරණය අපේ රේරුකාණේ මහානායක හාමුදුරුවෝ මෙහෙම පැහැදිලි කරනවා. සිද්ධාර්ථ කුමාරයෝ වප්මගුල් දිනෙහි අහසේ පලක් බැඳ වැඩ සිටියේහයි ඇතැම් සිංහල බණ පොත්වල කියා තිබේ. එය බුද්ධ දේශනාවටත් අටුවාවටත් විරුද්ධය. එදා දඹරුක් සෙවණෙහිදී උපදවාගත්තේ ප්‍රථම ධානයේ. ඒ බව තථාගතයන් වහන්සේ විසින්ම මහා සච්චක සූත්‍රයේහි වදාරා තිබේ. ප්‍රථම ධානය උපදවා ගැනීමෙන් ප්‍රාතිහාර්ය නොකල හැකිය. අහසට නැගීම ප්‍රාතිහාර්යයි. එය කල හැක්කේ චතුර්ථ ධානය උපදවාගත් අයට පමණකි. බෝසතාණන් වහන්සේ උපදවාගෙන සිටියේ ප්‍රථම ධානයේ පමණක් බැවින් උන්වහන්සේට අහසට නොනැගිය හැකිය. එතකොට මහානායක හරු මෙතනදී ඊටාම සහේතුකව පැහැදිලි කරනවා ධර්මානුකූලව බැලුවොත් යම්කිසි කෙනෙකුට එබඳු ප්‍රාතිහාරයක් දක්වන්න පුළුවන් වෙන්නේ චතුර්ථ ධාන පාදක අවිඥාවක් උපදවා ගත්තොත් ඉතින් බෝසතාණන් වහන්සේ දා උපදවාගත්තේ ප්‍රථම ධානයයි කියලා විශේෂයෙන් සඳහන් වෙන නිසා ඒ ධාන බලයෙන් එබඳු දෙයක් කරන්නට පුළුවන් කමක් නැහැ. අර අපි මුලින් සඳහන් කළා වගේ වෙනත් යම්කිසි දෙවි දේවතාවුන්ගේ බලපෑමක් මත හරි එහෙමත් නැත්නම් සාංශාරික පුණ්‍ය irdiyak මත හරි එහෙම සිද්ධියක් වුණා නම් එතකොට එහෙමනම් වෙනත් අවස්ථාවලත් බෝසතාණන් වහන්සේ එහෙම ආකාශයේ වැඩ සිටි බව තියෙන්නට ඕන පුණ්‍ය irdiyak මත එහෙම වුණා නම් මේ අවස්ථාවේ පමණක් නෙමෙයි. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ කාරණය ගැන කියනකොට ඒ ධානය නිසා ආකාශයේ වැඩ සිටි බවයි කියන්නේ. ඉතින් එහෙම එකක් වෙන්න පුළුවන් කමක් නැහැ කියලයි මහානායක හඳුරු මෙතනදී පැහැදිලිව විස්තර කරා. එimhe අපේ හඳුරු. අර කුඩා කාලයේ පටන් අපි ඉගෙන ගන්න දේවල්, ඉගෙනගත්තු දේවල් සහ ඒවා අපි වැඩිමහල් වෙනකොට වයසට යනකොට අරයි යන්න එපා කියන දේ තමයි අපේ ආමුදුරන් වහන්සේ අපි ඔබ හැම දිනාටම මේ හරි අපූර්ව විදිහට ඉදිරිපත් කළේ දේශනා කළේ. එතනදී එතනදි සනික මහතා දැන් අපිට ඇත්තටම පුංචි කාලේ අපි ඉගෙනගත්තු දේ ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි එකකින් අපි අදහස් කරන්නේ. අපිට පොඩි කාලේ ඉගෙන ගන්න දේ අපි වැඩිහිටියන් වෙනකොට ਵਿਚාරපූර්වකව බලන්නට ඕන. ඇත්තටම එහෙම දෙයක් වෙන්න පුළුවන්ද මොකක්ද ඒකට හේතුව මොකක්ද එහි ධර්මානුකූල පදනම ඉතින් එහෙම විමසන්නේ නැති වෙනකොට අපට බුදුහාමුදුරන්ගේ චරිතය ගැනවත් ධර්ම කරුණු ගැනවත් නිවැරදි අවබෝධයකට එන්න බැරි වෙනවා මොකද පුංචි දරුවට හැමදේම තේරුම් ගන්න බැහැ ඒ නිසා සමහර වෙලාවට පොඩි දරුවාගේ සිත පෙළඹෙන හැටියට පොඩි දරුවාට සිත් ගන්නා විදිහට අපිට යම් යම් චරිත කතා නිර්මාණය කරන්න වෙනවා ඒක වරදක් නෙමෙයි ඒ මොකද දැන් අපි වුණත් පුංචි කාලේ බුදුරජාණන් වහන්සේට වැන්දේ ගරු කළේ ඒ ආශ්චර්ය අద్භූත ස්වභාවය මනසේ රඳවාගෙන. පොඩි කාලේ බුදුහාමුදුරන්ගේ රූපෙටයි අපි ගරු කළේ. දැන් වැඩිහිටි වෙනකොට අපි ගරු කරන්නේ රූපයට නෙමෙයි ගුණයටයි. එතකොට ඒකෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේට ඒ බඳු රූපයක් තිබුණේ නැහැ කියන එක නෙමෙයි අර කුඩා කාලේ අපි යමකටද ගරු කරලා යමක් දාගේ කරලා යමක් මතද පිහිටන්නේ ඊට වඩා ਵਿਚਾਰාත්මකව සබුද්ධිකව අපේ බුද්ධ චරිතය පිළිබඳවත් බුදු දහම පිළිබඳවත් අපේ අවධානය යොමු කළ යුතුයි කියන එකයි අපි විශේෂයෙන් එතනදී තේරුම් ගන්න. එහෙමයි අපි හඳුරන්නේ. අපේ හඳුරන්නේ කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්නට පුළුවන් සහ මේ රේණුකානේ චන්දවිමල අපේ හාමුදුරුවන් වහන්සේගේ ධර්ම ග්‍රන්ථයේ තියෙනවා සිදුහත් කුමාරයා පැවිදි වෙනවා කියලා දන්නවනම් ඇයි තවත් කෙනෙක්ව සරණ පාවා ගන්න තීරණය කරන්නේ? ඒ පිළිබඳව ඔබ වහන්සේ මොන වගේ අදහසක්ද දරන්නේ? ඔව් ඇත්තටම මේවා සමාජය තුළ ඇති වෙන සමාජීය ප්‍රශ්න. ඒ කියන්නේ කෙනෙක් විවාහ සංස්ථාවකට එළඹෙනවා නම් ඒ විවාහ සංස්ථාව තුළ ඔවුනොවුන් අසරණ කරන්නේ නැතිව අපහසුවටපත් කරන්නේ නැතිව තම තමන්ගේ යුතුයකම් වගකීම් ඉටු කරන්නට ඕන සැමියෙක් හැටියටත් බිරිඳක් හැටියට. එතකොට යම්කිසි කෙනෙක් විවාහයක් වෙලා ටික කාලයක් ආදරයෙන් සෙනෙහසින් පැවතිලා ඒ අයට දරුවෙකුත් ලැබුණට පස්සේ ඒ දරුවයි බිරිඳයි දෙන්නම අතහැරලා අර ස්වාමියා නික්ම යනවා කියලා කිව්වොත් ඒක සාමාන්‍ය සමාජයේහි වරදක් හැටියට අපරාධයක් හැටියට කෙනෙක් දකිනවා. එහෙමයි. එතකොට අන්න ඒ පොදු දැක්ම මත ඉඳගෙන තමයි මේ වගේ ප්‍රශ්නයක් කෙනෙක් විසින් මතු කරන්නේ. නමුත් අපි ඊට එහාට ගිහිල්ලා බෝසත් චරිතයේ තියෙන විශේෂත්වය සහ ඇත්තටම ඒ පැවිදි නිසා යසෝදරාවටත් රාහුල කුමාරයාටත් අනර්ථයක් වුණාද? එහෙම නැත්නම් අර්ථයක්ද උනේ? එතකොට ඇයිද එහෙම නික්ම යන්නට තීරණය කළේ? මොන වගේ පදනමක් මතද එහෙම කළේ කියන කාරලා සියල්ල විමසලා බලනකොට තමයි මේක සාධාරණද අසාධාරණද යුක්ති සහගතද අයුක්ති සහගතද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. එහෙමයි. එහෙම නැතුව අර තවත් දෙයක් සමග සංසන්දනය කරනකොට අපිට එකපාරට යමක් වරදක් වගේ පෙනිච්ච පමණට අපිට ඒක වැරදි කියලා තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා මහානායක හඳුරේ මෙහිදී ධර්මවිචයේ 92 වෙනි ප්‍රශ්නයේ හැටියට මේ ප්‍රශ්නය සාකච්ඡා කරනවා. එතරම්දි ප්‍රශ්නයේ හැටියට මතු කරන්නේ පැවිදිවන බෝසත්තුමා යසෝදරාව පාවාගත්තේ කුමටද? ඉබන්දක් නොකොට සුද්ධ පුද්ගලයෙකු හිඳ පැවිදි වීමනම් වඩා හොඳ නොවේද කියලා කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් කියලා තමයි උන්වහන්සේ මෙතනදී මතු කරන්නේ. ඒකෙදි උන්වහන්සේ විග්‍රහ කරනවා භාර්යාවක් සරණ පාවාගත් කෙනෙකු පැවිදි වුවහොත් භාර්යාව අසරණ වන බැවින් සාමාන්‍ය ලෝක තත්ත්වය අනුව සිතන්නකොට මතු පැවිදි වන සිද්ධාර්ථ කුමාරයන් යසෝදරාව සරණ කර ගැනීම වරදක් ලෙස පෙනෙනු ඇත. යසෝදරාව පාවා ගැනීම සුද්ධෝදන රජතුමාගේ යෙදවීමෙන් සිදු වූවක් මිස සිද්ධාර්ථ කුමාරයන් විසින් යොදා ගන්නා ලද්දක් නොවේ. බුදු බව පතා ආ කෙනෙකු වුවද ඒ කාලයේ සිද්ධාර්ථ කුමාරයන්ට පැවිදි වීමේ බලාපොරොත්තුවක් තුබූ බවද නොකිය හැකිය. නිමිති සතර දැකීමෙන් පැවිදි වීමේ අදහස ඇති වූ බව කියා තිබීමෙන් තේරුම් ගන්නට තිබෙන්නේ ඊට කලින් සිද්ධාර්ථ කුමාරයන් පැවිදි වන්නට සිතා නොතිබූ බවය. ඒ නිසා යසෝධරාව සරණ පාවා ගැනීමෙන් සිද්ධාර්ථ කුමාරයෝ වරදක් කළහයි නොකිය හැකිය. සියලුම මහා බෝධිසත්වයන්ට සාධාරණ ධර්මතා ගණනක් ඇත්තේ. නිමිති සතර දැක දරුවෙකු ලැබූ පසු පැවිදි වීමද එක් ධර්මතාවකි. එබැවින් සිද්ධාර්ථ කුමාරයන් විසින් භාර්යාවක් පාවා ගැනීම නොවැරදීම සිදුවිය යුත්තකි. බුද්ධත්වයට පැමිණීමෙන් පසු කරන වැඩවලට භාර්යාවන් දූ දරුවන් ලබා තිබීම ප්‍රයෝජනවත්. දරුවෙකු ලැබීමෙන් පසුව පැවිදි වීම ධර්මතාවක් වී ඇත්තේ ඒ නිසා විය හැකියි. බුදුවරයන් ලොව පහළවන්නේ සත්‍යයන් සංසාර දුක්ෙන් මිදවීම පිණිසය. සත්‍යයන් සංසාරෙහි ගැලී සිටින්නේ තණ්හාව නිසාය. තථාගතයන් වහන්සේ ඔවුන් නිවන් මඟට ගන්නේ අනේකාකාරයෙන් කාමයන්ගේ ආදීනවය දේශනා කොට කාමයන් පිළිබඳව ඔවුන්ට ඇති තණ්හාව තුනී කිරීම. මේ විදිහට උන්වහන්සේ පැහැදිලි කරනවා ඒ ධර්මය අසා බොහෝ පින්වත් වූ කාමයන් ගැන කලකිරි භාර්යාවන් හැර දූ දරුවන් හැර නෑමිතුරන් හැර මහා ධනස්කන්ධයන් හැර පැවිදිව සියලු කෙලෙසුන් නසා රහත්ව නිවන් දක්නා බුදුරජාණන් වහන්සේ පුත්‍ර භාර්යාවන් හැර පැවිදි වූවකු නොවනසේක් නම් ධර්මය අසන්න උන්ට මුන්වහන්සේටත් සුන්දර කාන්තාවක් සිටියා නම් දරුවෙකු සිටියා නම් මෙසේ අඹදරුවන් හැර දැමීමට අනුශාසනා නොකරන්නාහ. කාම රසය ලබා නැති නිසාම මුන්වහන්සේ කාමයන්ගේ දෝෂයන් දේශනා කරන්නාහයි සිතා ඇතමුන්ට ඒ ධර්මය නොපිළිගන්නටද ඉඩ තිබේ. තථාගතයන් වහන්සේ අමුදරුවන් හැර පැවිදි වූ කෙනෙකුන් වන කල්හි ධර්මය අසන්න උන්ට සැක ඇති නොවේ. එය භාර්යාවක් සරණ කරගෙන දරුවෙකු ලැබීමෙන් පසු පැවිදි වීමේ විශේෂ ප්‍රයෝජනය හැටියට සැලකිය යුතුය. ආදර්ශය දීමත් එක්තරා විශේෂ ප්‍රයෝජනයකි. Taman නොකල දෙයක් අනුන්ට කරන්නට කීවාට එය ඒ තරමට අන්‍යෝ ගණන් නොගනී. දැන් නායක හඳුරු මේ පෙන්වා දෙන්නේ විශේෂ පැත්තක්. ඒ කියන්නේ අපි පසුගිය වැඩසටහන් වලත් කතා කළා බුදුවරු සම්බන්ධ බෝසත්වරු සම්බන්ධ අනිවාර්ය ධර්මතා එයින් එක ධර්මතාවයක් තමයි බෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දැක නික්ම යනවා කියන බවත් ඒ වගේ මේ නික්ම යන විට උන්වහන්සේ විවාහ වෙලා දරු සම්පතකුත් ලබාගෙන තියනවා ඒ බිරිඳ සහ දරුවා දෙදෙනාම ඉඳද්දී තමයි උන්වහන්සේ නික්මයන්. මේක එක්තරා ධර්මතාවයක්. එහෙමයි. එතකොට ඒක ධර්මතාවයක් බවට පත් වෙලා තියෙන්නේ කුමක් නිසාද කියන බව තමයි මහානායක හඳුරු මෙතනදි පැහැදිලි කරන්නේ අමුදරුවන් හැරයාම කියන එක. ඒ කියන්නේ දැන් ප්‍රශ්නේ එන්නේ එතකොට මහාන වෙන්න යනවා නම් මොකටද විවාහ වුනේ කියලා. එතකොට ඒ විවාහ වෙන්නට තවත් හේතු තියෙනවා. එතකොට ඒ අතර එක පැත්තක් නායක හඳුරු මෙතන පැහැදිලි කරනවා ඒක ධර්මතාවයක් වීමත් ඒ වගේම සිද්ධාර්ථ කුමාරයා මට විවාහයක් වෙන්න ඕන කියලා කලබල කරලා විවාහ වුණා නෙමෙයි. ඇත්තටම ඔහුව ගිහිගේ රඳවාගෙන සක්විති රජ සැප ලබා දීමේ ප්‍රයත්නය මත සුද්ධෝදන රජුරුව තමයි මේ විවාහය සඳහා උනන්දු වෙලා යෝජනා. එතනත් සීතල යුද්ධයක් කවෙන් රිල්ලක්. ඔව්. එතනත් එතකොට රජුරවන්ට ඕන වෙන්නේ වෙන දෙයක්. සිද්ධාර්ථ කුමාරයාට ඕන වෙන්නේ තවත් එතකොට ඒකත් එක්කලා මව්පියන් විසින් තමයි බලෙන් උනන්දුවෙන් මේ විවාහයට යොමු කරන්නේ. ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් සිද්ධාර්ථ කුමාරයාත් ඒ වෙනකොට මහාන වෙන්න යන තීරණය කරලා හිටියේ නැහනේ. ඒ කියන්නේ සතර පෙර නිමිති දැක්කට පස්සේනේ මහාන වෙන්න යන තීරණය කරන්නේ. අර බෝසතාණන් වහන්සේට සාංශාරික හුරුව පුරුද්ද තියෙන බව ඇත්තයි. නමුත් ඒ පුරුද්ද ඒ හුරුව මතුවෙන්නට යම්කිසි සාධකයක් මතුවෙන්න. උදාහරණයක් ඇටියට ගත්තොත් චන්වික මහත්මයා දැන් අපේ ජීවිතවල අපි ඕන තරම් මල ගෙවල් වල ගිහින් තියෙනවා. මලමිනි දැකලා තියෙනවා. හැබැයි කලාතුරකින් අවස්ථාවක අපිට මලමිනියක් දකිනකොට ජීවිතය ගැන හුඟා ගැඹුරට තදින් දැනෙන අවස්ථා තියෙන්න පුළුවන්. එහෙම වෙන්නේ කලාතුරකින්. මට මතකයි මගේ ජීවිතයේ පුද්ගලිකව මම ලැබපු එක අත්දැකීමක්. දැන් මගේ ජීවිතේ මම මේ හැබෑ ඇටසැකිලි දැකලා තියෙනවා. මිනිස් ඇටසැකිලි. එතකොට එක්ස්රේ ගත්තහම ඒ එක්ස්රේ වලින් පෙන්නන ශරීරයේ යම් යම් කොටස් වල ඇතුළත මාංශ සහ අස්ථි පිහිටලා තියෙන ආකාරය මම දැකලා හැබැයි දවසක් මගේ කකුලේ අර පිත්තල කරඩුවක කොටසක් වැටිලා තැලීමක් ඇති වෙලා ලේ පුරලා ටිකක් අඩිය ගහන්න අමාරු තත්ත්වයක් ආවා. ඉතින් මේකේ අස්ති බිඳීමක් වෙලාද කියලා බලන්න හැමෝම යෝජනා කරපු නිසා මම පුද්ගලික රෝහලකට ගිහිල්ලා වෛද්‍යවරයෙකුට කිව්වහම මේ වෛද්‍යවරයා එක්ස්රේ කොපියක් ගත්තා. අරගෙන බලලා එතුමා කිව්වා මේ එහෙම අස්ති බිඳීමක් වෙලා නැහැ හැමෝටම. ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. පස්සේ කියලා මගේ අතට අර එක්ස්රේ කොපිය දුන්නා. දුන්නාට පස්සේ දැන් මගේ කකුලේ මේ පිටිපතුල කොටස තමයි ඒ එක්ස්රේ එකෙන් අරගෙන තිබුණේ. දැන් මේක මගේ අතට අරගෙන බලනකොට මම දැන් මෙච්චර ජීවිතේ කොතෙක් ඇටසැකිලි දැකලා තිබුණත් එක්ස්රේ පිටපත් දැකලා තිබුණා වුණත් දැන් මට මේක බලපු ගමන් නිකන් සම්මස් නහර විනිවිදගෙන යන එක්තරා මොකද්ද අමුතුම දෙයක් මගේ මනසට වුණා. ඒ මොකද දැන් මේ මම එක්ස්රේ පිටපතේ දකින්නේ මගේ ඇටසැකිල්ල. එතකොට මෙතෙක් මම දැක්කේ අනුන්ගේ ඇටසැකිල්ල. එතකොට එක්ස්රේ පිටපත් වලින් දැක්කේ අනුන්ගේ ශරීරාභ්‍යන්තරය. දැන් මට මේ පෙනෙන්නේ මම මේ බොහොම පරිස්සමට තියාගෙන ඉන්න මගේ කකුලේ ඇතුලේ පිහිටීම තමයි දැන් මේ අර ඇටකටු ටික මට පෙනෙනවා. ඉතින් ඒ දර්ශනය දකිනකොට ජීවිතයේ එතෙක් කවදාවත් අර මලමිනී දැකලා ඇට සැකිලි දැකලා මගේ හිතට නොදැනිච්ච තරම් පුදුමාකාර නිකන් નિසරු ගතියක්. මේකද ජීවිතේ කියලා හරිම පුදුම සංකල්පනාවක් මගේ මනසට කාවැදුනා. ඉතින් එදා මට හිතුණා මේ වෛද්‍යවරයෙකුට කියලා මගේ ශරීරයේ සම්පූර්ණ කොටස් ටික එහෙම කොටස් කොටස් වශයෙන් එක්ස්රේ අරගෙන ඒ ටික එකතු කරලා තියාගන්න තරම් වටිනවා මේ ජීවිතය පිළිබඳව නිකන් හොඳ විනිවිද භාවයක් ඇති කරගන්න ජීවිතයේ තියෙන nissarattya තේරුම් ගන්න ඒක අනිත් කොයිකටත් වඩා මගේ මනසට දැනෙනවා. ඉතින් අන්න ඒ වගේ බෝසත්තරේකට වුණත් අවශේෂ කෙනෙකුට වුණත් දැන් සිද්ධාර්ථ කුමාරයා ඊට කලින් ලෙඩු දැකලා නැහැ කියන එකම නෙමෙයි ඒකෙන් අදහස් කරන්නේ. ඊට කලින් මලමිනී දැකලා නැහැ කියන එක දැන් අපිට පුංචි කාලේ දහම් පාසල් යනකොට පාසල් යනකොට අපිට උගන්වනවා සක්විති රජකම ලබා දෙන්න ඕන නිසා සතර පෙර නිමිති දැකලා කලකිරේ කියන බයට මේ සුද්ධෝදන රජුරෝ ඔක්කොම ප්‍රාකාර බැඳලා ලෙඩ්ඩු අයින් කරලා මහල්ලෝ අයින් කරලා මලමිනී ගේන්න දෙන්නේ නැතුව පැවිදි රූප පෙන්වන්නේ නැතුව මෙහෙම ලොකු බරපතල වැඩසටහනක් කළා කියලා කියනවා. දැන් මොන මොන විදිහෙන් ඒවා බැහැර කරලා තිබ්බත් සාරාංශක කල්පලක්ෂයක් පාරමිතා පුරපු බෝසත්වරයෙකුට මේ වයසට යනවා ලෙඩ වෙනවා කියන ඒවා හංගන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ වෙනකොටත් මහා මායා දේවියගේ මරණය පිළිබඳව දන්නේ නැති වුණාට ඕනෑ තරම් මිනිස්සු මැරෙන ඒවා ගැන කතා බහ කරනවා. එතකොට සුද්ධෝදන රජුරෝ ඒ වෙනකොටත් සෑහෙන වයස්ගත පුද්ගලයෙක්. ඉතින් ඒ නිසා බෝසත්වරයෙකුට මේ සියල්ල කොච්චර බැහැර කළත් හංගන්න පුළුවන් දේවල් නෙමෙයි. නමුත් උන්වහන්සේට අර යම්කිසි විශේෂ අවස්ථාවකදී තමයි මේක හිතට කාවදින්නේ. ඒ කියන්නේ වෙලාව එන්න ඕනේ. වෙලාව එන්න ඕන. ඒ ඒ નિયમિત වෙලාවේ තමයි මේ කම්පණය දැනෙන්නේ ඇතුළට. එතකොට තමයි සාංශාරික පුරුද්ද සම්පූර්ණයෙන් අවදි වෙලා එන්නේ. එතකොට යසෝදරා විවාහ කරගන්න අවස්ථාව වෙනකොට එහෙම කම්පනයක් ඇති වෙලා තිබුණේ නැහැ සිද්ධාර්ථ කුමාරයා. එතකොට මේ කම්පනය ඇති වුණාට පස්සේ තමයි නික්ම යන්නේ. හැබැයි ඊට කලින් එහෙම නික්ම යන්නට ඕන කියන අදහසක් සිද්ධාර්ථ කුමාරයාගේ හිතේ ප්‍රකටව මතුවලා තිබුණේ නැහැ. හැබැයි අර අන්නය කියපු අනාවැකි වලින් මේ රජතුමා දන්නවා සුද්ධෝදන රජුරෝ දන්නවා කවදා හරි නික්ම යයි කියලා. ඒක වැඩි හිටියෝ දැනගෙන හිටියට සිද්ධාර්ථ කුමාරයාට ඒක අඟවලා තිබුණේ නැහැ. ඉතින් ඒ වගේ වාතාවරණයක් තුල විවාහ ගිවිස ගන්නවා කියන එක අපරාධයක් හෝ වැරද්දක් කියන්න බෑ. මව්පියන් විසින්ම යෝජනා කරනවා. එතකොට මේ තරුණයාගේ හිතෙත් පැවිදි වෙන්නට ඒ වෙනකොට විශේෂ අදහසක් මතුවෙලා නැහැ. ඒ නිසා ඒ අවස්ථාවේ වාතාවරණයත් එක්කලා තීරණ ගන්න. ඒ බඳු පදනමක් මතයි විවාහයට යොමු අනිත් කාරණේ තමයි අපි කිව්වේ දැන් මහානායකහට මේක එක පැත්තක් කියලා තිනවා අනිත් පැත්ත තමයි යසෝදරාව කියන්නේ සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත් වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන සසර ගමනේ එනකොට මේ බෝසත්වරයාට මම පතිනිය වෙනවා කියලා ප්‍රාර්ථනා ඇති කරගෙන අපු කාන්තාව. එහෙමයි. එතකොට ඒක සිද්ධාර්ථ කුමාරයා ඔබ මගේ පතිනිය වෙන්න කියලා බලෙන් අරන් ආවා නෙමෙයි. යසෝදරා දේවියයි මම පතිනිය වෙනවා කියලා පස්සෙන් ආවේ. එතකොට ඒ ඒ පසුපස ඒ මේ පරමාර්ථය වෙන්නේ කාමක බන්ධනයක් පමණක් නෙමෙයි මේ මහා පුරුෂයාට මේ මහා බෝසත් ප්‍රාර්ථනාව සඵල කරගන්නට මේ ලෝකේ ඉන්න අනෙක් කවර කාන්තාවකටත් වඩා මම ළඟින්ම ඉඳගෙන උදව් කරනවා ඒක මේ අදීක නෙමෙයි ලේන කුලේ ඉඳලා. ලේන කුලේ ඉඳලා. ඔව්. එතකොට ඒ සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලෙම පස්සෙන් ආවා මොකටද මම ළඟින් ඉඳගෙන සහාය වෙනවා ඒ පාරමිතා පුරන්න. එතකොට මොන කැපකිරීම කරන්න සිද්ධ වුණත් ඒ කැපකිරීම ටික මා විසින් කරනවා. එහෙමයි. එතකොට ඒ තීරණය සිද්ධාර්ථ කුමාරයාගේ නෙමෙයි යසෝදරාව. එහෙමයි. එතකොට ඔය කාලවකවානුව තුල යසෝදරාව තේරුම් ගන්නවා යම් අවස්ථාවක මට මගේ සැමියා අහිමි වෙනවා කියන. යම් අවස්ථාවක අබිනිෂ්ක්‍රමණය කරනවා කියන්නේ ඒව දැනගෙන තමයි අය පසුපස එන්නේ. ඉතින් ඒ නිසා සිද්ධාර්ථ කුමාරයා සහ යසෝදරා දේවියගේ එක්වීම සාමාන්‍ය ලෝකයා දකින හැටියට තමන්ගේ කාමුක අවශ්‍යතා ඉටු කරගන්න විවාහ වෙලා පස්සේ කාලෙක අතහැරලා දාලා ගියපු විදිහේ ලෝකයේහි ප්‍රකට කෙරෙන අන්‍ය විවාහ සංස්ථා වගේ සරල தත්වයක් නෙමෙයි එතන තියෙන්නේ. සසර පැතුම් ඇති කරගෙන කාන්තාව ඒ විදිහේ ලොකු පරිත්‍යාගයක් කරන්න සූදානම් වෙලා එන කෙනෙක් බෝසතාණන් වහන්සේ ඇයට පරිත්‍යාග කරන්නට අවස්ථාව සලස්වලා දෙනවා. ඊළඟට බෝසතාණන් වහන්සේ භවෙන් භවේ කාන්තාව එතනට පුහුණු කරනවා. දැන් අපිට පේනවනේ වෙස්සන්තර ජාතකයේදී මන්ත්‍රී දේවිය නැති වෙලාවේ තමයි දරුවෝ ටික දෙන්නේ. එතකොට ඇයිද වෙසන්තර රජුරවන්ට ඉන්න බැරි වුණේ മന്ത്രി දෙවිය එනකන්. එතන മന്ത്രി දෙවියත් අහන්නේ ඒකනේ. ස්වාමීනි, ඇයි මම එනකන් හිටියේ නැත්තේ? මම ඔකට විරුද්ධ වෙන්නේ නෑනේ. ඉතින් ඇයිද මම ආවෙන් පස්සේ මේක දෙන්න හිටියේ නැත්තේ? එතන ඒ තමයි සාංශාරික වශයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික තලතලා ඒ චරිතය පුහුණු කරන හැටි. එහෙම තමයි පන්නරේ ගන්නෙ. එතකොට අනපේක්ෂිත අවස්ථාවක තමන්ගේ බිරිඳ තමන්ගේ සැමියා දරුවෝ සියල්ල අහිමි වුණත් මේ කාන්තාවට ඒ සියල්ල දරා ගන්නට පුළුවන් ශක්තිමත් මනසක් නිර්මාණය කරන්නේ බෝසතාණන් වහන්සේ විසින්මයි. නැවත නැවත සහාය වෙලා. එතකොට බෝසත් බිරිඳ පසුපස එනවා මේ බෝසත්වරයාට බුද්ධකාරක ධර්ම දිනු කරලා මනස ශක්තිමත් කරගන්න මම උදව් කරනවා කියලා පසුපස එනවා බෝසතාණන් වහන්සේ ඒකාන්තාවට මනස ශක්තිමත් කරගන්න උන්වහන්සේ උදව් කරනවා මෙහෙම අන්‍යෝන්‍ය සහයෝගයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් තමයි ඒ දෙදෙනා පාරමිතා ධර්ම සම්පාදනය කරන්නේ. එහෙමයි අපි හඳුරන්නේ. එතකොට එහි පරිසමාප්ත අවස්ථාව තමයි අපි අවසාන භවය තුල දකින්නේ. ඒ නිසා ලෝකයා හිතුවට එහෙම විවාහ කරගන්න නැතුව යන්න තිබුණානේ අපරාධනේ විවාහ කරගත්තේ කියලා එහෙම නෑ. ඒක එක පැත්තකින් ධර්මතාවය. අනිත් පැත්තෙන් ඒ දෙදෙනාගේ සාංශාරික ප්‍රාර්ථනා. එහෙමයි. ඒ ප්‍රාර්ථනාව සඵල වෙච්ච අවස්ථාව. අනිත් අයට ඒක දුකක් ය පීඩාවක් ය අපරාධයක් ය කියලා පෙන්වන්නට යසෝදරාවට ඒක අපරාධයක් උනේ නෑ. අපරාධයක් වුණා නම් බෝසතාණන් වහන්සේ නික්ම ගියාට පස්සේ සාප කරන්න ඕනනේ. මේ දරුවා ඉපදිච්ච දවසේම දාලා ගියා යන යන තැන මෙහෙම වෙන්න ඕන කියලා දැන් අද කාන්තාව නම් එහෙමනේ. නමුත් යසෝදරාවගෙන් සාපයක් නෙමෙයි නිකුත් වෙන්නේ ආශිර්වාදයක්. යන යන තැන රන් මාලික පහළ වෙන්න. අව්වේ රස්මාලා අඩු වෙන්න සියලු දෙනාම පිරිවර වෙන්න. එතකොට ඒ ආශිර්වාද කරන්නේ ඇය ඒක අපේක්ෂා කරමින් ආවා, ඒකට සූදානමින් ආවා, එතනට සහාය වෙන්න ආවා. එනිසයි ඇයට ඒක ආශිර්වාදාත්මක අවස්ථාවක් වෙන්නේ. වෙනත් කෙනෙකුට ඒක සාපලද අවස්ථාවක් වගේ පෙනුනට බුද්ධ චරිතය තුල එයසේ නොවේ. එමේ අපි ආවඳුරුනේ. හරි පැහැදිලි සරල විචාරයක් මේ වෙනුවෙන් විග්‍රහයක් මේ වෙනුවෙන් ඉදිරිපත් වුණා සහ ඉදිරිපත් කළා. බොහොම ස්තුතියි. নমස්කාර පූර්වක ස්තුති අපේ හාමුදුරුවනේ. අද දවසට අපිට කාලය තව තිබුණා නම් හොඳයි කියන තැනට කතා කරන්න අවස්ථාව තිබුණත් කාලය මෙතකින් නිමාවටපත් වෙනවා. ආදරණීය ප්‍රඥාවන්ත හිතවතුනේ ඔබට පුළුවන් අපිත් සමග දිගටම නිරන්තරයෙන් එක්හසු වන්නට මේක සමාජ මාධ්‍ය හරහා සහ YouTube හරහා ඔබට පුළුවන් නැවත නැවත බලන්නට ඒ වගේම මුහුණු පොත හරහා ඔබට පුළුවන් නැවත නැවත මේ විමර්ශනය කරන්නට ඒ වගේම ඔබේ අදහස් අපට එවන්නට පුළුවන් ඒ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්න. ඉතින් සියස රූපවාහිනී මනුෂ්‍යත්වයේ ගරුත්වය උදෙසා අපි මේ සිදු කරන ක්‍රියාවලියේ තවත් එක් දිගුවක් නබෝ සතියකින් එසේ නැත්නම් ඊළඟ සතියේ අපි ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තු වෙන අදට සමුගන්නටයි සූදානම. අද දවසේදීත් ඔබ වෙනුවෙන් අප වෙනුවෙන් ඉතාමත් කරුණාවෙන් මෙහි සියස රූපවාහිනී මාධ්‍යචාලය වෙත වැඩමව වදාළ අපේ ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ අවසරයි නම කියනට ආචාර්ය කුකුල්පනේ සුදස්සි අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේට ගෞරව නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා ඒ වගේම ලබන සතියේ මෙවන් වූ උතුම් වැඩසටහනක් රැගෙන ඔබේ නිවසට පැමිණීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා ඔබ සැමට තෙරුවන් සරණයි ආයුබෝවන්